අද මේ භාවනා පන්ති ආරම්භක දවසේ භාවනා පිළිබඳ මූලික උපදේශ අප ප්‍රකාශ කළ යුතු වුවත් මේ ඇසේ වනිසි මේක ප්‍රකාශ කර ඇති නිසා ඒ බන් ඒ ගැන වචනයක් දෙකක්වත් කතා කිරීමට ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අප ගිය භාවනා භාවයේදී ප්‍රකාශ කළේ සතිපංචකයේ ආකාරයෙන් දාසමනස්කාරයට ළඟන ආකාරය පිළිබඳව විස්තරයක්. එහිදී අප ප්‍රකාශ කළා මම මතකයි නාම රූප වෙන් කිරීම තුළින් සමහර කෙනෙකුට ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන්. ඒ ශූන්‍යතාවය අත්දකින්නට හේතු වන්නේ සමාධි ප්‍රඥා දියුණුවට පමණක් කියන බව අප ප්‍රකාශ කළ එක මතකයි. මේ සංහාරය අපිට කියවොත් එහෙම නාම රූප වෙන්කලාට ඒගොල්ලන් ශූන්‍යතාවයක් අත්දකින්නට බෑ එවැනි අත්දැකීම් අපිට ලබන්නට බෑ කියලා. ඒක ස්වභාවික දෙයක්. හැමෝටම ඒක අත්දකින්නට බෑ. එම නිසා ඒ අත්දැකීම ලැබුවත් නැලබුවත් දහතුන්ස්කාර භාවනා කරනකොට නාම රූප වෙන් කරමින් භාවනා කිරීම එකම සුදුසේ විශේෂයෙන්ම ඒ දහතුන්ස්කාර භාවනාව තුළින් කෙනෙකුට උතුම් වූ කරුණ ඵලයේ දක්වාම තමාගේ අදහස මුදුන්පත් කර ගන්නට පුළුවන් වෙන ඒ තුළින් උපරිම ප්‍රතිඵලය ලබා ගන්නට හැකි වෙනවා. එම නිසා අධෛර්යමත් වන්නේ නැතුව ඒ නාම රූප වෙන්කිරීම තුළින් ශූන්‍යතාවය අත්දකින්න ලැබුණා කියලා ඒ ගැන පසුබසින්නේ නැතුව විගතම නාම රූප වෙන් කරමින් ඒ ධාතු කර්මස්ථාන භාවනාවේ නිරත වන්නට ඕන. අනිත් අතට මේ දහත් මනස්කාර භාවනාව කරන විට මේ රූප කොටස් මේ පටවේ ධාතු ආපෝ ධාතු වශයෙන් මෙනෙහි කිරීම නෙවෙයි අවශ්‍ය. ඒකෙන් එහෙම මෙනෙහි කරන්නට ඕනම කෙනෙකුට පුළුවන්. උදාහරණයකට අප ප්‍රකාශ කළොත් මේ සම පටවේ ධාතු මාත්‍යයක් කියලා අපි කියනකොට මේ ඇයිද සිතන්නට පුළුවන් බත් සම පටවේ ධාතු මාත්‍යයක් කියලා. ඒ සිතීම කෙලෙසේත් නිවන් හේතු වෙන එකක් නෙවෙයි. ඒ තුලින් නිවන ලබන්නට අපහසුයි. කවදා හෝ දවසක උපනිශ්‍රේ වන්නට පුළුවන් කුසලයක් වශයෙන්. නමුත් මේ ජීවිතයේදී නිවන් අවබෝධ කිරීමට නම් මේ සුළුෙන් සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ. පාසල්ලම සිතන වාසේ සිටීමෙන් භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බෑ. එම නිසා උදාහරණයකට කතා කරනවා නම් සම්පටේ දහසක් කියලා අපිට ප්‍රකාශ කරනකොට මේක ඒ පටවේ දහසක් පමණක් බව අවබෝධ වන්නට ඕනේ. සම කියලා දෙයක් සත්‍ය වශයෙන්ම නැහැ. මේ තේින්නේ <clears throat> පඨවි ධාතු මාත්‍රයක් පමණයි කියන අවබෝධය තමාගේ <clears throat> හදවත තුළින්ම තමාට හසුරවන්නට ඕනේ. එහෙම අවබෝධයකින් තොරව සංඥා මාත්‍රයක් ඇති කරගත් පමණින් අපිට මේ ශූන්‍යතාවයක් අත්දකින්නටවත් නිවනක් අත්දකින්නටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕන. පසුව අපගේ දේශනාවෙන් පසුව හරියි නැවත නැවත භාවනාවේ නිරත වෙලා මේව ධාතු වශයෙන් අත්දකින්නට. ධාතු මාත්‍රයක් වෙනම් සත්‍ය වශයෙන් මෙහි උදාහරණයක් අපි කතා කරේ සම සම කියලා දෙයක් නැති බව. සත්‍යෙන්න තියෙන්නේ මෙතන ධාතු මාත්‍රයක් නෙමෙයි බුද්ධාමුරෝ කිව්වටවත් පොත්පත් වල තිබුණාටවත් නෙවෙයි. බුදුජානක මහසී දේශනා කළාට නෙවෙයි. සත්‍ය වශයෙන් මෙහි विद्यमान වන්නේ තියෙන්නේ ධාතු මාත්‍රයක් පමණයි නේ. හැම කියලා දෙයක් නැහැ. මේ අවබෝධය ඇතිවන්නට ඕනේ. තමාගේ හැමදෙස බලනකොට ඒක පැහැදිලිව පේනෙන්න ඕනේ මේ තියෙන්නේ පටවේ ධාතු මාත්‍රයක්. ඊට අමතරව මේ පටවේ ධාතුව නොදන්නා බව මේක ආකාරයෙන් අපි ප්‍රකාශ කළා. ඒ යටින් තියෙන ධාතු කොටස් නොදන්නා බව, අවට තියෙන ධාතු කොටස් නොදන්නා බව, මේකට හැම කියනවා නම් හැම කියන බව නොදන්නා බව, පටවේ ධාතුවේ ප්‍රකාශ කරනවා නම් ඒ පටවේ ධාතුවේ කියන බව නොදන්නා බව මෙන්න අපි කියව එක භවනාවට නඟන ආකාරය. මේ අය අවබෝධ කරගන්න තුන එයාට පිණි යන්නට ඕන. ඇත්තෙන්ම මේ උදාහරණයක් කතා කළ මේ සම මේ ඒකේ තියෙන සසු ධාතු කොටස් දකින්නේ නැහැ. ඒ මාස්වල පිට ඇති බව පෙනෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඒක මේ සමක් සමක් කියලා කතා කරන බව සම්දන්නේ. ඒක අපේ සිතේ තුල තියෙන සංඥා මාත්‍රයක් පමණක් නෙවෙයි. මෙන්න මේ විදිහට අවබෝධය ඇතිවන්නට ඕනේ. මේකට පඨවි පඨවි කියලා අපි කතා කළාට ඒ පඨවි ධාතු කියන එක සමදන්නේ එක සමේ තියෙන දෙයක් නෙවෙයි. චිත්ත තුළ පවත්නා වූ මේ සංඥා මාත්‍යයක් පමණක්නි. මේ අවබෝධය පැහැදිලිව ඇතිවන පමණයි අර නාම රූප වෙන් කරන්නට හැකියවන්නේ. ඊට අමතරව මේ සම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අපි කියනකොට ආත්මයක් නෙවෙයි කියලා කියනකොට ඒක සත්‍ය වශයෙන්ම එහාමට මම කියලා මගේ කියලා කියනවනම් අපේ සිත තුළ තියෙන සංකල්පනාවක් විනා ඒක හැමේ තියෙන දෙයක් නෙවෙයි. මේ සිතේ තියෙන දැනීම් මාත්‍රයක්. ඒ අවබෝධය ඇතිවන්න ඕන. ධාතු මාත්‍රයක් නිසා සත්‍යයක් නොවන බව පෙනී යන්නට ඕනේ. සමානිත්‍යය කියලා ප්‍රකාශ කරනකොට මෙතන එක සැරයක් කියවට පසුව භවනා කරන විට දකින්නට ඕන සමානිත්‍යයට යන ආකාරය. මුංචි කාලේ ලපටි කාලේ තිබුණු සමනෙවි අවුරුදු 10 12 වෙනකොට ඒ සමනෙවි අවුරුදු 20 30 වෙනකොට ඒකම නෙවෙයි තියෙන්නේ අවුරුදු 50 60 වෙනකොට මේ පරිණාමයට වෙනස් ස්වරූපයකටපත් වෙනවා. අවුරුදු 70 80 වෙනකොට තවත් වෙනස් වෙනවා. මේ සම සමහර විට කැටෙනවා, කෙටෙනවා, තැලෙනවා ඉර වෙනවා, කුණු වෙනවා, සුවාල වෙනවා මේ ආදී වශයෙන් මේ සමේ අනිත්‍යතාවය අපිට පේනවා. සම අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම නෙවෙයි අවශ්‍ය. මේ සම අනිත්‍ය ධර්මයක් බව අවබෝධ වීම. ඒ අවබෝධය ඇතිවන ආකාරයට භවනා මනස්කාර සිදුවන්න ඕන. මේ සම දුක දුක කියලා ප්‍රකාශ කරනකොට අනේ හැම දුකක් කියනකොට තමනුත් නිකන් තම දුකක් කියලා හිතුවට නැදී. සම දුකක් බව Tamanටම අවබෝධ වන්නට ඕනේ. මේක ආකාර රෝග වලට බඳුන් වන ආකාරය කුෂ්ඨ පිළිකා දද වන එවැනි රෝග වලට බඳුන් වන ආකාරය කැපීම් වලට කෙටීම් වලට සැලීම් වලට පිච්චීම් වලට මේ ආකාරයෙන් මේ පීඩන වලට ලක් වෙලා දුක් ඇති වෙන ආකාරය මේක ආකාර මැසින දුවාරි සත්‍යයන් නිසා වෙනත් හේතුන් නිසා සීත උෂ්ණාදී හේතුන් නිසා දුක් ඇති වෙන ආකාරය මේක දුකට හේතුවක් වන ආකාරය තමයි අවබෝධ වන්නට ඕනේ ඒකේ නැතුව මේ සම්මා දුකයි දුකයි දුකයි කියවට ඇති තේරුමක් නැහැ. ඒ අවබෝධයේ හදතුලින් මතුවන්නට ඕනේ. මේ විදිහට ඉදිරි භාවනා කොටස් කරන විට අවබෝධයක් ඇති වෙන ආකාරයට භාවනා කරන්නට මේ අය පුරුදු වන්නට ඕනේ. තම වෙන් කරලා නාම රූප දෙක වෙන් කරන්නට කියවට පස්සේ නිකන් හිතලා බයයි. මෙන්න මේක හැම මේක හිත කියලා. ඒ දෙක වෙන වශයෙන් හිතට පෙනී යන්නට ඕනේ. මේ සම්ම කියන්නේ රූප කොටස. ඒවා සම්බන්ධයෙන් පහළ වූ මේ දක්වා පහළ වූ මේ සිටින මේ නාම කොටස. ඒ වත් ඒම සිතන විට ඒ වර්තමාන ශ්‍රේණියෙම ඒ සමගන නාම රූප වෙන් කරන විට ඇති වෙන නාමස්කන්ධය සහ රූපස්කන්ධය වෙන් කරන්නද පුළුවන් නම් එහිදී නාමස්කන්ධයේ අනිත්‍යතාවයත් මැනවින් ප්‍රකටව තෙනියයි. ඊට අමතරව මේ සම නිසා ඒක නාම රූප වෙන්ත්‍රණය නිසා ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් කෙනෙකුට පමණක් ඒ ඉන්හාට තියෙන ඒ ශූන්‍යතාවය ඉක්මවා ලබන සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඒවත් අනිත්‍යයි අනාත්මයි කියලා සිතන විට නිකන්ම මේක අනිත්‍යයි මේක අනාත්මයි කියන එක නෙවෙයි සිටිය යුතු. ඒ අනිත්‍යයේ අනුභව අවබෝධ වන්නට ඕන. එසේ අනිත්‍යයේ ආන නිසා ඒ සත්‍යයක් වශයෙන් පුද්ගලයක් වශයෙන් ආත්මයක් වශයෙන් ගැලීමට කිසිවක් ශේෂ නොවි නිරුද්ධ වී යන ආකාරය දකින්නට ඕනේ. එසේ නැතුව මේවා මේ ගිරව් කියන්නාසේ මේ භවනා වාක්‍ය කටපාඩම් කරගෙන කියුවට නිවන් යන්නට බෑ. එහෙමනම් ඉතාම පහසුවේ මේ වාක්‍ය ටික ගහන අච්චු ගහන පොලේක බෙදලා දෙන මෙයාට කටපාඩම් කරනවා. අනේ ඔක්කොම 13 ටිකාර භවනා කළයි කියලා මේ ඇයට පතරවන්නත් පුළුවන් එහෙම. එහෙම කළා මේ භවනාව තුළින් ප්‍රතිඵල ගන්නට බෑ. ඒක නිසා මේ උපදේශ ටික මතක තියාගෙන ඒ අනුව කටයුතු කරන්නට උත්සාහ ගන්න මේ කාල පරිච්ඡේද පුරාම මේ දහත මනස්කාර භාවනාවේ නැවත නැවත යෙදෙන්න. එසේ <clears throat> නැවත නැවත යෙදීම තුළින් මේ ආයතන පැහැදිලිවම අවබෝධ වෙයි. මේ රූප කොට තුල ඇත්ත වශයෙන්ම තියෙන්නේ දහවක මාත්‍රයක් පමණයි. මේක සත්‍යය කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ. ඒක හැඟීමත් ඒ කියන්නේ ඒ වෙන්නේ මම මගේ කියන හැඟීම සිතේ තියෙන නාම මාත්‍රයක් පමණයි. ඒකත් සත්‍ය පුද්ගලෙක් කියලා ගන්නට දෙයක් නැති අනාත්ම ධර්මයක් නිරන්තරයෙන් වෙනස් වෙන ධර්මයක්. මේ විදිහට අවබෝධය ඇති වුණ පමණයි ඒ තුලින් අපට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වන්නේ. එම නිසා මේ ධාතු මනස්කාර භාවනාව මනමින් ප්‍රගුණ කරන ඉතාම උතුම් භාවනා ක්‍රමයක්. ඒ තුළින් ඉතිේ කාන්තෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අප කීප විදිහට කටයුතු කළොත් පමණයි. නිකම් ගිරව කියන ආශේ වචන පිටකල ප්‍රමණයෙන් සොල්මැතුරු ප්‍රමණයෙන් සිතේදී ඇති කරගත් ප්‍රමණයෙන් නිවනක් ලැබෙන්නේ නැහැ. එනිසා අවබෝධය ඇතිවන ආකාරයෙන් දහස් මනස්කාර භාවනාවේ නිරතවන්න අපි අද එයින් එහා කොටස් කීපයක් මනස්කාර භාවනාවට දහස් මනස්කාර භාවනාවට නඟමු. දැන් කවුරු සූදානම් වන්න භාවනාව කිරීම සඳහා දැන් තේරුම් කමා කරගන්න මාගේ කය සිත වචන යන තුන්දරෙන් අපේ සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා දැනවත් හොනඳනත් යම් වරදක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිදු වෙන නම් ඒ සියලුම වැදීන් වලට බුදුරජාණන් වහන්සේලාගේ මොන සමාව අයදිනවා සමාමට සමාවන සීක්වා කියා සිත අසනා ගන්න. ධම්ම රත්නේන්ද සංඝ රත්නේන්ද සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් දෙලෙසින් සමාව ගන්නවා. ඒ වගේම නිවන් දුක කාට හරි යටත් ප්‍රේසෙන් ගොඩරත් කෙනෙකුට හරි වරදක් නාන ඒ වගේම ධ්‍යානලාභී කවුරුකට හෝ වරදක් නාන ඒ අය දිනුත් මම සමාව අයදිනවා කියලා සමාව ගන්න. දැන් ජීවිතේ පූජා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සර්ව ප්‍රකාරයෙන් මම පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා මේ ජීවිත බුද්ධාමයක සෝවාන්සංස බලයෙන් මාගේ භවනාට යම් පරිපෝධ කර ධර්ම නැත්නම් මේ සියලුම පරිපෝධ කර ධර්ම දූරී බුත වේවා මාගේ භවනාවෙන් අදාත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මට වාසනා ශක්තිය උදා වේවා කියලා අනිස්ථානයක් කරගන්න. දැන් අපි බලමු එදා කච පංචකයේ කියපු නිසා ඊළඟ කොටස් මස් කොටසේ සිට මේ අපේ ශරීරයේ මාස් ඇත පටවි ධාතු ප්‍රාණයක් ඇති කියලා සිතනකොට මේ අය සමාගයේ ශරීරයේ තුල තියෙන මාස් කොටසට අවධානය යොමු කරන්නට මේ අය දැකලා තියෙනවා මේ සත්තු මල්ල මාස් සිටින තැන්වල ඒ සත්‍යයන්ගේ හැම ගැලෙව්වට පස්සේ මාස් එල්ලලා ඇති ආකාරය අපේ ඇඟේ හැම ගැලවලා බැලුවොත් අපේ ඇඟේ හැම ගැලුවාට පස්සේ දිස්සන්නේ එවැනිම රතු පාට මාස් වැදෙනවා නැත්තම් මෙයා දැකලා තියෙන ළමයින්ගේ තුවාල ඇදිලා කකුල් වල හැම එහෙම ගැලවිලා රතු පාට දිස්සෙන මස්. ඒ මස් කෑලි Tamanට දෙනී යන්නට ඕන. ශරීරේ පුරා පවතින. හොඳයි දැන් අපි කියන වාක්‍යයට අනුකූලව මනසිකාර මෙහෙවන්න ඊට පසුව අද දවස් පුරාම මේ භාවනාව තව තවත් ප්‍රගුණ වන ආකාරයෙන් වැඩි දියුණු කරගන්න. අත්තේති මස්මින් කායේ මං සම්පඨේ ධාතු අත්තේති මස්මින් කායේ මං සම්පඨේ ධාතු අත්තේති මස්මින් කායේ මං සම්පඨේ ධාතු මෙම ශරීරේ මස්නම් වූ පඨවි ධාතු කොටසක් නැත මෙම ශරීරේ මස්නම් වූ පඨවි ධාතු කොටසක් නැත මෙම ශරීරේ මස්නම් වූ පඨවි ධාතු කොටසක් නැත මං සංපතේ ධාතු මං සංපතේ ධාතු මං සංපතේ ධාතු මං සංපතේ ධාතු මං සංපතේ ධාතු මං සංපතේ ධාතු මං සංසත වේදාසු මං සං මං සං මං සං මං සං මං සං මං සං මං සං නිනත් මස්සලට මස්සෙයි කියන බව මස් නොදන්නේය. එය අපගේ සිත තුළ පවත්නා වූ සංඥා මාත්‍රයක් කමනී මෙන්න මස්සගත පටලි ධාතුව යැයි කියන බවද මස්ම දන්නේය එයද සිත තුළ සබ්බේ පවන්නා ඕ සංඥා මාත්‍රයක් පමණි නොපැහැදිලිව දකින්න ඕනේ මස් මස් කියලා කියන්නේ මස්කට ඉදහදෝ කියලා කියන්නේ අපේ සිත තුළ පවතින සංඥාවක් පමණයි කියන අවබෝධය දැන් ඇති වෙන ආකාරයට බලන්න ඕන. මෙන්න මස් වලට මොන අගේයි අප කීවත් ඒ බෞද්ධ නස්ම දන්නේය එම නස්මම මගේ යයි ගන්නා ඒ හැඳීමද අප තුල පවත්නා වූ චිත්ත සංකල්පනාවක් පමණි චුම්මස්සතා තේජෝ වායෝ ආපෝ යන සසුවා ධාතු කොටස් ඇති බව මස්නදන්නේය නිදාස් හතර පුළුවන් නම් දැන් කරන්නේ මේ මස්ල තියෙන පටවි ධාතුව යතුමත් කරන්නේ ඒ පටවි ධාතු කොටස මස් දන්නේ සමාවට ආපෝ තියෙන බව තේජෝ තියෙන බව වායෝ තියෙන බව මේක හරියට පැහැදිලිව පේනවා නම් ඉතා ගැඹුරු සමාධිය අසෝනිතාවයක් මෙහිදී පද්දකින් පුළුවන් වෙනවා. එනේ නීනමස්මතා පඨවි ධාතුවට අමතරව ආපෝ තේජෝ ආයෝ ජනසසු ධාතු කොටස් නැති බව මස්මදන්නේය මෙම මස් මාගේ ශරීරය තුල පිහිටා ඇති බවද මස් නොදන්නේය. අචේතනික වූ මෙන මස් පටවේ ධාතුනාන්තයන් පමණි එම පඨවි ධාතුව හැර මස්තියා කිසිත් නැත. ඒ හොඳට බලන්න. පඨවි ධාතුව හැර මස් කියලා දෙයක් නැහැ. පඨවි ධාතුව හැර සත්‍ය වශයෙන් මස්තියා දෙයක් නැත. පඨවි ධාතුව පැවැත්මක් එයා මෙයක් නැත පඨවි ධාතු මාත්‍රයක් මෙන මස්කෝ පස්පන්දය වන්නේය මේවා මස්සයි හඳුනාගත් සංඥාවද පඨවි ධාතුන් වශයෙන් හඳුනා ගන්න හඳුනා ගැනීමද ඒහා සම්බන්ධයෙන් පහළ වූ වෙනත් සිටිලිද මේවා මෙනෙහි කරන විට පහළ වූ උපේක්ෂා වේදනාවද මේ සම්බන්ධයෙන් පහළ වූ විඥානයන්ද නානස්කන්ධය වන්නේය මේ අනිත්‍යභාවය බලන්න. මේ පඨවි ධාතු කොටසම් කෝරෝ පස්කන්ධය වෙනස්කම දෙවින් නිතර නාමයට පන්තන බැවින් නිත්‍ය වූ ධර්මයක් විය නොහැක. මස් වෙනස් වෙනවා නැති වෙනවා. ඉරා සත්‍යයක් එක් වෙනවා. මරුණාට පස්සේ කුණු වෙලා පොළොවට පස් වෙලා නැති යනවා. සෑම සමයක් පාසාම මේ මස් නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි පවතින ධර්මයක්. නස්සදින් නිරන්තරයෙන්ම දුක් ලබා දෙන දෙවින්ද නිනස් දුකට හේතු වන දෙවින්ද සකප් දිය නොහැක මේ තුලින් මේ පාකාල දුක් උපදිනවා අපි ආහාරයට ගනු ලබන බාහිර පඨවි ආදී ධාතුන්ගෙන් හැදෙන්නා වූ මෙම නස් නැමැති පඨවි ධාතු කොටසද බාහිර ධාතු කාම සමවන්නේය බාහිර ධාතුවත් අම කියලා අභ්‍යන්තර වශයෙන් ගන්නා මේ පඨවි ධාතුවත් ධාතු වශයෙන් එකමයි වෙනසක් නැහැ මේ මස් කියාගත්තු ඒ ධාතු කොටස් සහ බාහිර පටවි ධාතු කොටස් සමානයි. බාහිර පටවි ධාතුව මම මගේ නොවන්නාසේම මස්සද ඇත් ආකාශාවෝ පඨවි ආදී ධාතු කොටස්ද මම මගේ වන්නට හැකි කමක් නැත එබැවින් මෙන්නමස් අනිත්‍යය දුක්ඛය අනාත්මය අස්මියා සම්පේ වශයෙන් දෙයක් නොමැති බයින් ශූන්‍යය සම්මස් අරමුණු කරමින් මේ දක්වා සම්මස්සනය කිරීම තුලදී පහළ වූ සියලු මනස්කන්ධයෝ කිසිවක් ශේෂ නොවි නිරුද්ධ වී ගොස් ඇති බැවින් අනිත්‍යෝය දැන් පහුගිය මේ දක්වා ඇති සියලුම සිතින් එකක් කරන්න හැකි බව පෙනෙනවා එවැනිව දෙවිදාගස් අනිත්‍යයට ගොස්. බැවින් එන නාමස්කන්ධය නිට්ඨය විය නොහැක. මේ දක්වා ඇති වූ එම නාමස්කන්ධය මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ නාමස්කන්ධය මෙලසින් නිරුද්ධ වී ගිය කල ඒ මමද ඒ මගේ බවද ඒ ආත්මීය ස්වභාවයද නිරුද්ධ වී යන්නේය දැන් ඒ නාමස්කන්ධය අනිත්‍යය අනාත්මය සනයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන්නා වූ මේ නාම රූප දෙක හැර මේ දෙනන් සම්සයෙන් සිටින්නේද නාමයේ දසතුකේ දස බලන තවත් කෙනෙක් ඔය තුල සිටිනවාද බලන්න යන මේ නාම රූප දෙක හැර වෙනත් ආත්මයක් මේ විද්‍යමාන වන්නේ නැත මේ අවබෝධය තුළින් නාම රූප දැනගෙන කරන්නේ මෙන්න මාස් ඒක රූපස්කන්ධය නිනමස්සිය පැහැදීම පටවේ ධාතු කිය පැහැදීම ඒ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලක සම්මස්නේ කුසිතී මේ ආදී සියලුම ධර්ම නාමස්කන්ධය මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ දෙක දෙස වරින් වර බලා ඒ දෙක දෙපසට සිටින් නැණ කරන්නේ මෙහිදී ශූන්‍යතාවයක් ඇති වූවා නම් ඒ ශූන්‍යතාවය නිරන්තරයෙන් අනුපවතින බැවින් අනිත්‍යයි. ඒ ශූන්‍යතාවය එලෙසින් අනිත්‍යට යන බැවින් එය මම නම් මගේ නම් ඒ මගේ බවත් මගේ ආත්මීය ස්වરૂපයක් නැති වෙන නිසා මේ ශූන්‍යතාවය අනාත්මයි. මෙන්න මේ අවබෝධය තුළින්ම ඒ ශූන්‍යතාවයෙන් ඉඳගෙන මෙයත් අනිත්‍යයි මෙයත් අනාත්මයි කියලා මෙනෙහි කරන්න. මෙන්න ශූන්‍යතාවයද අනිත්‍යය අනාත්මය මෙන්න ශූන්‍යතාවයද අනිත්‍යය අනාත්මය නමසෝනිකායද අනිත්‍යය අනාත්මය මෙය නිරුද්ධයි ගිය කලත් මම කියා මගේ කියා ගන්නට කුමක් ශේෂ වන්නේද කිසිවක් ශේෂ නොවන බව දැන් දකින්නේ මේ කිස්ස රූපයේද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය මේ සංවස්නයේ කියන මේ පසුව මේ භවනා වේදනාව මේ දේශනේ වුණාන් පස්සේ තව තවත් හොඳට කරන කරන්නේ. දැන් අපි ඊළඟ කොටස බලමු. නහාරෝ නහද. මේ නහර කියන්නේ හදවත තුළට ලේගෙනියන ඒ වගේම හදවතින් ඈතට ගෙනියන ගෙනියන්න ලබන නාඩි ශිරා කේශී වෙන සිතාස පිස්තස් වෙන වලට තලා කුඩා වූ යම්කා ශරීරයේ පුරා ඒ කොටස් ඇතන මේ සියලුම කොටසට පමණ පොත්පත් වල දැක්වෙන නාඩි ශිරා ආදී වශයෙන් කියන ભેද මේකේ අපි ගණන් ගන්නෑ ශරීරයේ තුරන් මේ නාදී පැතිරී තියෙනවා. ආයේනහා රූපට වේදාසෝ මෙම ශරීරේ නහර නම් වූ පඨවි ධාතු කොටසක් නැත මෙම ශරීරේ නහර නම් වූ පඨවි ධාතු කොටසක් නැත මෙම ශරීරේ නහර නම් වූ පඨවි ධාතු කොටසක් නැත මෙන්න නහරවලට නහරයයි කියන බව නහර නදන්නේය. එය අපගේ සිත තුළ සම්පතිදෙන්නා වූ සංඥාවක් පමණි. මෙන්න නහරවලට පටවි ධාතුයයි කියන බවද නහර නදන්නේය. එයද සංඥා මාත්‍රයක් පමණි නහර මන මගේ යයි ගන්නා දවස නහර නදන්නේය එයද අපගේ සිත තුළ පවත්නා වූ සංකල්පනාවක් පමණි නලයක් දිගේ ජලය ගමන් කරන විට තමා තුළ ජලය ගමන් කරන බව නලය නොදන්නාසේ මෙන්න නහර තුළ මේ ධාවනය සිදුවන බව නහර නොදන්නේය සමහර පටවේ ධාතු අධික පටවේ ධාතු කොටසකි. ඒ තුල ඇතිවේ ආපෝ ධාතුව අධික ආපෝ කොටසකි. මේ දෙක වෙන් කරන්න බලන්න. නහර වෙනයි ඒ තුල තියෙන දේ වෙනයි. නහර තුල ලේ අයින් වීගේ නම් ඉන නහර තුල කිස්සෝ අබ්දවකාශයන් විස්වන්නේය මෙන්න නහර තුල කිස්සෝ ආකාශයන් විස්වන්නේය මෙන්න නහර තුල කිස්සෝ ආකාශයන් විස්වන්නේය හරියට දැක්කා නම් හොඳ සමාධියක් ඇති වෙනවා. නින්නනහර පටවේ ධාතුමා නිසයක් විනා සත්‍ය වශයෙන් නිද්දමාන වෙන දෙයක් නොවේ පටවේ ධාතුව හැර නහර සියා දෙයක් නැත පඨවි ධාතුව නැවතුනහඳ සියා දෙයක් නැත පඨවි ධාතුව නැවතුනහඳ සියා දෙයක් නැත නහරති දන්තරයෙන් වෙනස්වන බැවින්ද කැපීම් කෙටීම් ආදියට බඳුන්දන බැවින්ද විපරිණාමයක සත්සන බැවින්ද නිත්‍ය විය නොහැක නිසා බලවත් දුක් වේදනා ඇතිවන බැවින් මාරාන්තික දුකක් වූවන් යනදී ඇති බැවින් එනනහර සැපක් විය නොහැක නනහාද ධාතු මාත්‍රයක් දෙවින් හා පරාහිද ධාතුන් හා සම්රදන දෙවින් ආත්මයන් කියන එක එබැවින් මෙන්නනහල අනිත්‍යය දුක්ඛය අනාත්මය නහර කියා සත්‍ය වශයෙන් දෙයක් නොමැති දෙන් සෝන්නේය මෙන්න නාද රූප සම්පන්නය වන්නේය ඒහා පහළ වූ සියලු සිටිවිලි කාලිය නාමස්කන්ධය වන්නේය මෙන්න නාම රූප දෙක හැද මේ සත්‍යයෙන් නිදමාන වන්නේ නැත මේහා පහළ වූ සියලුම නානස්කන්ධයෝ ශේෂ නොවීම දැන් නිරුද්ධ වී ගොස් ඇති දැයින් ඒ තුල ආත්මයක් තියාගන්නට දෙයක් නොමැති නිසා ඒකාන්තයෙන් අනිත්‍ය වූ ධර්මයෝය අනාත්ම වූ ධර්මයෝය ශේෂ නොවි නිරුද්ධ වී ගිය දැන් ශූන්‍ය වූ ධම්මයෝය සිත සිතින් වෙන් කරන්න බලන්න. මේ විශ්වනිකාවක් තිබුණා එයත් අනිත්‍යයත් අනාත්මයි කියලා කලින් සේන කරනවා උස්ස බලමු. මේ සෑම වාක්‍යයක් තුළින්ම ඇතිවන අවබෝධයේ කොයිතරම් පුළුල්ද කියලා, කොයිතරම් ගැඹුරුද කියලා ඒ අවබෝධය ඇති වෙන ආයතනම් තේරෙනවා ඇති. අනිත් පැයට මේවා හැඟීම් මාත්‍ර සංඥා මාත්‍ර පමණයි. මේ සෑම වාක්‍යයක් තුළින්ම බුද්ධම වූ ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. දැන් තරමක් දුරට සමාධිමත් වී ඇති නිසා සමාධිය දිනුනා අධිෂ්ඨාන කරන්න අපගේ පළවන ධ්‍යාන සිත මාගේ පළවන ධ්‍යාන සිත බොහෝ වේලා පවතිවා පවතිවා පවතිලා සෑම කොටසක් තුළින්ම ධ්‍යාන ලබන්නත් පුළුවන් මාර්ගඵල ලබන්නත් පුළුවන් දැන් අපි අත්‍යයට කොස්ස ගැන කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා අට්ඨික සංඥා වික්‍රේ බහල්තා බහලේ කතා මහකලාහන්ති මහානි සංසා මහණෙනි මේ ඇට කියන සංඥාව දිනු කිරීම තුළින් නැවත නැවත භාවිතා කිරීම තුළින් මහත්ඵලෝ මහානි සංසයක් ලැබෙනවා අට්ඨප්පලේ දක්වාම දේන මහත්ඵලයක් ලැබෙනවා නේද සංඥානා සංඥායතේ දක්වා දින සමත ඵලයක් ලැබෙනවා සම්ප්‍රදායකට පටහැනි වෙන සත්‍ය එකයි. අත්ථේ මස්මින් කායේ පට්ඨේ පටදී ධාතෝ අත්ථේ මස්මින් කායේ පට්ඨේ පටදී ධාතෝ තමයි යට කොටස් ගැන අවධානය යොමු කළ යුතුයි. මෙම ශරීරේ ඇතනම් වූ පටවේ ධාතු කොටසක් නැත අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ පාදයේ සිට විස දක්වා ඇති යටකටු වෙන වශයෙන් දන්දාන. මෙම ශරීරයේ පාදයේ ඇටකටු රාශියක් නැත. ඒ මතවත් දක්ෂින්නා නැමැති ඇටකටු ඇත දක්ෂින්නා වල ඇටයට මම දන්නේ මොනවද නම් කියලා. ඒ මත පළවා පුදති ති ඇට ඇත ඒ මත කටි ඇට ඇත යට යදින් හිතපටු වේ ඇත ඇත හඳුනාගත හැකි දෙකී පපු පෙදසේ ඉල ඇත ඇත අත්බල උඩ බාවවල ඇත ඇත යට කොටසේ ඇත ඇත අත්ලේ ඇඳිලි වල ඇත කටු ඇත නෙල්ලේ ඇත කටු ඇත ඒ මත කිස් කබල නම් ඇත කටු ඇත දික්තියක ඇති ගඩොලක් සමාජකින් හෝ මතු පිටින් වෙනත් ගඩොල් ඇති බවම දන්නාසේන පාදේ ඇත මත බන්කෙන්දාවල ඇත පිහිටා නැති බව පාදයේ ඇත නොදන්නේය සමාපාදයේ ඇත මත පිහිටා ඇති බවද වත් දෙන්නේ ඇතකතු දන්නේ නැත එලෙසින් ඉහළ තේහෙලට බාන ඒ යටපට දෙන්වෙන් වශයෙන් පවත්නා බව ඒ පිළිබඳ දැනීමක් නැති බව පළවා ඇත සමා වත්ෙන්දී ඇත මත සීතා ඇති බව නොදන්නේය වත්ෙන්දී ඇත මත කලවා ඇත සීතා ඇති බව වත්ෙන්දී සීති ඇතද නොදන්නේය සිසිලට කොටස් වලට එලෙසින්ම දැනීම පතුරවන්නේ. සබල තමා දෙල්ලේ ඇත මත සීතා ඇති බව නොදන්නේය මේ කිසිම ඇත කටුවක් අනෙත් ඇත කටුවකට නෑදෑයන් නිසිස යන් වන්නේය මේවා වෙන් වෙන්ව රූපත වේදාතු කොටස් පමණි අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ අත්තේ ඇටකට කොටස ඇට සැකිල්ල දිස්සනවා නම් පාදයේ සිට එක එක ඇටට ඇල්ල සිතින් ඈතට විශ්කරනවා ඇට කොටස් ඈතට වේස් කළාට පස්සේ ශූන්‍යතාවයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ගැඹුරු සමාධියක්. ඒ සමාධිය තුනක් නැතුණත් ඒ සමාධිය ඇති අය සමාධිය සිත තුළින් හඳසන්නේ. එන්න ඇටකටු වලට ඇටකටු කියයි කියන බව ඇටකටු නොදන්නේය. එය මගේ සිත තුළ පවත්නා දෙමි මාත්‍රයක් පමණි. මෙම ඇටකටු වලට පටලේ ධාතුවයයි කියන බව ඇටකටු නොදන්නේය. එයද සංඥා මාත්‍රයක් පමණි. මෙන්න ඇටකටු මන මගේයි අපි ගාහණය කලන් එයද ඇටකටු නොදන්නේ ඒ දැනීමද සංකල්පනා මාත්‍ර පමණේ තුන ඇටකටු වටා සෙසු ධාතු කොටස් ඇති බවද ඇටකටු නොදන්නේය ආපෝ තේජෝ වායෝ සෙසු ධාතු කොටස් තියෙන බව දන්නේ පඨවි ධාතු මාත්‍රයක් කර ඇත කියා දෙයක් නැත ඔය ඇටකටු කොට දිස්සෙනවා නම් සම්පූර්ණයෙන්ම නැසෙනකින් කුඩු කරනා වගේ සම්පූර්ණයෙන් පිටි කරන්න. යටපට එකක්වත් දිස්සන්නේ පටවි දහතු මාත්‍රය පමණයි දිස්සන්නේ. පුළුවන් නම් සිතින්ම ඔක්කොම කුඩු කරලා බලන්න. සුන්නත ජාතන්නේ පඨවි ධාතු මාත්‍රයක් හැර ඇට කියා දෙයක් නැත පඨවි ධාතු මාත්‍රයක් හැර ඇට කියා දෙයක් නැත මෙම ඇටකටු කැඩෙන බැවින් බිඳෙන බැවින් විනාශ වී යන බැවින් හා නිරන්තරයෙන් වෙනස් වන බැවින් නිත්‍ය දෙයක් නිය නොහැක කැඩෙනවා බිඳෙනවා කුඩු වෙනවා විනාශ වෙනවා මෙන්න ඇටකටු තුළින් අතිශයින් දරුණු වූ දුක් වේදනා දිනදිය හැටි බැවින් අතිශයින්ම දුකක් නොවන බැවින් සැපක් පිය නොහැක මේ ඇටකටක් හැදෙන බිඳමක් ඇතිවන වේදනාව ඇටකටුවක් වෙනස්වොත් ඇතිවන වේදනාව කියන්න කරන්නට බැරි තරම් වෙනවා. අතිශයින් දරුණු දුක් විඳින ඒවා අපි අල්ලනවා. සැපත් සැපත් මෙම ඇටකටු පටවි ධාතු මහත්‍රයම වෙන දෙයින් මගේ ආත්මය පිය නොහැක එබැවින් මේ ඇසකතු අනිත්‍යය දුක්ඛය අනාත්මයය ඇසකතු දෙයක් සම්පේ වශයෙන් නොමැති දෙයින් ශූන්‍යය අච්ච පටු රූපස්කන්ධය වන්නේය එතකටුවේ හඳුනා ගන්න හඳුනා ගැනීමද පටවි ධාතු ලෙසින් දුතු හැඳිනීමද ඒවා අනිත්‍යාදී වශයෙන් සම්මස්සනය කිරීමේදී පහළ වූ සිටිවිද ඒහා බැඳුණු උපේක්ෂා වේදනා වන්ද සියලුම විඥානයන්ද නාමස්කන්ධය වන්නේය මේ සම්බන්ධයෙන් පහළ වූ මේ නාමස්කන්ධයෝ මේ මොහොතවන විට ශේෂ විඥුවේ නිරුන්දරී ගොස් නැත්තාහ නිරන්තරයෙන් වෙනස් වන්නා වූ මෙන නාම රූපයෝ අනිත්‍යය අනාත්මයය අනිත්‍යය අනාත්මයය අනිත්‍යය අනාත්මයය නාම රූප දැනෙන් කරන්නේ මෙන්න ඇතකතු මෙන්න ඒවා කියලා දැනගත් හැඳිනීමේ සහ ඒවා සම්බන්ධ වූ පහළ වූ සිටිවිලි මුළු ශරීරයේ නැටකට දෙස දැන් අවධානය යොමු කරන්න. මෙන්න නැටකට මෙන්න ඒවා දැනගන්න සිත. මෙන්න නැටකට මෙන්න ඒවා දැනගන්න සිත. මෙන්න නැටකට මෙන්න ඒවා දක්න සිත. නැටකට ලැබෙවි වගේ තියෙන සිත දැන් අයින් කරන්න සිටින්. දෙපසට ඈත් කරන්න. නමසෝන් නිපාවේද අනිත්‍යය අනාත්මය නිය වෙනස් වී නැතිවන බැවින් නිත්‍යය නොහැක. මෙය මගේ ආත්මය නම් මනනම් මෙය නිරුද්ධ වී ගිය කල මගේ ආත්මයද මොන බවද නිරුද්ධ වී යන කල මන බැවින් ආත්මය නොහැක අනාත්මය නිමසෝන්‍යතාවේද අනිත් සියය මනාත්මයය මන නොවේ මගේ නොවේ මන නොවේ මගේ නොවේ මන නොවේ මගේ නොවේ මේ ජීවිතයට යම් ධර්මයක් ඇතිවෙනවා ඒකත් අනිත්‍ය නාමය කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ ඇති වෙන යම් ධර්මයක් එයත් අනිත්‍ය නාමය කියලා මෙනෙහි කරනවා මේ පස්ව පස්වේ තියෙන එක තමයි මේද කියන වචනය පාවිච්චි කරන්නේ මෙන්න සෝම්‍යතාවේ අනිත්‍ය අනිත්‍යය අනාත්මය නියද අනිත්‍යය අනාත්මය නියද අනිත්‍යය අනාත්මය නියද අනිත්‍යය අනාත්මය සමාධි ප්‍රඥා දිනන කෙනෙකුට නම් නිවන සිද්දට මෙහිදී අරමුණා. ඊළඟ කොටස අට්ටි නිජා ඇක්ෂන් විදුලි. මෙතන කොටස් ඊළඟ දවසට අපි කල්පනා කරනවා. 6ක් මලත වී ගොස් සිටින්නේ. මේ පින්වත් අය <coughs> අද දවස පුරාම මේ දක්වා කරන ලද මේ ධාතු මනසිකාවල භාවනාවේ නැවත නැවත නිරතවන්න කිස්බස්සල පටන් මේ දක්වා කරපු සෑම කොටසක්ම මේ පින්වත් අය දන්නා කොටස් නොදන්නා කොටස් නෙවෙයි. ඒවා නැවත නැවත ලෙසින් මනසභාවයට යොමු කරමින් නුවණින් බලන විට ඒ තුළ සත්‍ය කුද්දලයක් නැති බව මේ නාම රූප දෙකක් පමණක් ඇති බව ඒවා සත්‍ය වශයෙන්ම ධාතු මාත්‍යයන් බව අවබෝධ වන්නට ඕන. එසේ අවබෝධ වීමයි මා මුලින්ම ප්‍රකාශ කරන පරිදි තාමත්ම අවශ්‍ය වන්නේ. මේ හැටකට උපටවි ධාතු මාත්‍යයක් පමණයි කියලා සිතීම නෙවෙයි. සත්‍ය වශයෙන්ම අනේ මේ කෙස්වල තියෙන්නේ පටවි ධාතු මාත්‍යයක් පමණයි නේද? ලොම්මල පටවි ධාතු කොටසක් පමණයි නේද ඇත්තේ? නියතිය දෙයක් තියනවාද පටවි ධාතු කොටසක් විතරයි නේද මෙහි තියෙන්නේ? මේ ආකාරයෙන් මම කියා දෙයක් නෑ ඇත්ත වශයෙන්ම මේ පටවි ධාතු කොටස මේ පටවි ධාතු කොටසට නේද මම කියලා මගේ කියලා අපි මෙතෙක් කල් මුලා වුණා. එදෙයින් මේක මුලා විය යුතු ධර්මයක්ද එහෙම නැත්නම් මේ ධාතු මාත්‍රේ ධාතු මාත්‍රයක් වශයෙන් හඳුනාගත යුතුද? මේ ආදී වශයෙන් මේවා සත්‍ය වශයෙන් ධාතු වශයෙන් අවබෝධ වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධාතු මනස්කාර භාවනාවෙන් ඇති වැඩක් නෑ. නිකන් සංඥා පමණයි කුසල සිත් පමණයි ඒ තුළින් නිවන අදාළම ලබන්නට බැරි වෙනවා වෙන සංඥා තුළින්. අදාළම නිවන අවබෝධ කර ගැනීම සඳහා ඒ අවබෝධයේ ඇතිවන ආකාරයට නැවත නැවත නැවත නැවත මේ දෙතිස් කුණක කොටාශයන් මේ අතරින් මේ දක්වා කියපු කොටස් අප කියපු ආකාරයට තව තවත් තව තවත් භාවනාවට නගන්න ඒ තුළින් මෙයාට අවබෝධයක් ඇති වෙනවා ඇති නාම රූප වෙනින් වශයෙන් කියනවා ඇති ඒ නාම රූපයන්ගේ අනිත්‍යතාවය සහ දුක්ඛ භාවය සහ අනාත්ම භාවය මතුවෙනවා ඇති ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය මතුවීම තුළින් මේවා මම මගේ කියලා ගැනීමට කිසිවක් නොමැති බව දැක්. හිතින්වත් නොමැති බව අවබෝධ වීම තුළින් මේ විශේෂයෙන්ම නාම ධර්මයන්ගේ නිරෝධය ඇතිවන ආකාරය දැකීම තුළින් මේ පින්වත් අයට මේ භාවනාව තුළින් වහවහාම නිවෙන සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ දේශනාව මෙතනින් ඉන්නකොට ඉතිරි කොට ශ්‍රීලංග දවසට කල්පනා කරනවා. හැම දිනාටම නිවන් සුවන අත්පත් වේවා. දැන් කවුරුත් භාවනාවේ නිරත